සංග්‍රහය. ඉරිදා සංග්‍රහය. ස්වභාවික ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර. ආයුබෝවන් හිතවතුනේ රසවතුනි ඉරිදා සංග්‍රහය රස විඳින්නයි ඔබ සූදානම් වන්නේ මා බෙහෙවින් අගයන ඇලුම් කරන මා උගත් ගමේ පාසලේ මුල් ගුරු වූ කුජෝ පෙරේරාණන් එදවස මට ඉගැන්වූ රාමචන්ද්‍ර කවි භාරතී නම් සංස්කෘත කිවිඳුන්ගේ සකු කවියක් මෙසේ සිංහලට නගමිය. ජගදුප කෘතිරේව බුද්ධ පූජා තදපහ කෘතිස්තව ලෝකනාත පීඩා ජින ජගදප කෘත් කතං නලජ්ජේ ගදිතු මහන්තව පාද පද්ම වන්නේ තනසර නැනසර වදන් අමාවන් ආචාර්ය අමරදේවයන් ලියූ පුංචි පොතකින් මෙය උපුටා ගන්නෙ. මීට පෙරත් අපි මේ జగදුප කෘතිරේව බුද්ධ පූජා වාක්‍යය කාව්‍ය ගැන කියලා තියෙනවා. අමරදේවයන් එය මෙසේ සිංහලයට නගනවා. ලෝකෝපකාරයයි අග්‍රතම බුදු පිදුම ලෝක අපකාරයයි බුදුන් හට පීඩාව අනන්ත දුක්ගැහැට සතහට පමුණුවමින් වෙසෙන පාපී දනන් බුදු පාපිදුමට තෙල් මල් ඇරගෙන පන්සල් යන්නේ නොමැතිද මිලිබිය දැනෙන්නේ උන්හට මිලිබිය ලැජ්ජ බය හිරි ඔත්තප්පිය දේව ධර්ම කියලා තමයි ප්‍රසිද්ධ ලෝකය පාලනය කරන ධර්ම දෙකක් පව් වැඩ කරන්න, නරක වැඩ කරන්න ලැජ්ජ බය තියෙන්න ඕනේ. ඒවා මිදින්නේ ලැජ්ජ බය නැති උදවිය. අපි සවන් දෙමු අමරදේවයන් ගීම ගීතයකට. අමරදේවයන් මුල් කාලේ බොහෝම බැතිමත් සදහැවත් ගීත බෞද්ධ ගීත ගායනා කොට තිබෙනවා. වදේ සුගත සාක සිංහ අසදිනු බුදු පියා අනිමු සුගත සාක සිංහ අසදිනු බුදු පියා ගමනේ මන්දාර කුසුම් ගමනේ මන්දාර අංගාර කුසුම් කරමින පූජා පැතියෙන මේ ගී ගයා සබ්බ සාන්ති සතු මහදුර ලොවේහි දුරලු මොක්ෂේ සබ්බ සාන්ති සතු මහදුර ලොවේහි කරමිමා ප්‍රාර්ථනා කරමිමා ප්‍රාර්ථනා සුන්දර නිවනා පරම අමා සම්පතා භික්ෂුන් වහන්සේලාට බොහොම අගෞරව කරන දේවල් මේ මෑත කාලේ අපදුටුවා සමාජීය මාධ්‍යවල බහුජන මාධ්‍ය ඇතැම් විවේචනාත්මක දේවල් බුද්ධ කාලෙත් මේ වගේ දේවල් සිද්ධ වුණා ග්‍රාමවාසී ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේලා ග්‍රන්ථ දුර විදර්ශනා දුර මේ විදිහේ සම්ප්‍රදායන් තිබුණා ඉතින් බුදු පියාණන් වහන්සේගේ මග යන භික්ෂුන් වහන්සේලා ගැන මට මතකයි. ඉතා ලස්සන ගීතයක් ගායනා කළා මැද්දගේ සංගීතඥයා රෝහණ මැද්දගේ ගායන වේදියා සංගීතඥයා අපි අවස්ථාවක් උදා කරගන්න බලමු එම ගීතය අසන්න. 990ක් ව්‍යාධි 203ක් අන්තරා හිම් දෝෂ ග්‍රහ දෝෂ නපුරු නක්ෂත්‍ර දෝෂ කල් මරණ අකල් මරණ කාල සංධ්‍යා අකාල සංධ්‍යා ආදී අපල උපද්‍රව වලින් මිදීමට ආධිකාලීන මිනිසා දැන සිටියා. ඒ අය විවිධ තොවිල් පවිල් කළා. වැඩි ජනයාත් ඒ විදිහට කළා. වැඩි ජනයාගේ දරුණැලවිලි ගීතවල විවිධ උත්සවවලදී කිරි කොරහ නැටීම ආදී ඊතල නැටුම ඒ වගේම මේ පැණි පූජාවට යනකොට කරන නැටුම් දඩයන් වලදී කරන ඒවා විවිධ අභිචාරාත්මක දේවල් සමග අපිට පුළුවන් නම් වැඩි ගීයක් අසන්නට මේ ආදිකාලීන ගීත හැටියට නැටුම් හැටියට සීදස් කුලතිලක ආචාර්යතුමා සඳහන් කොට තිබෙනවා. සීජී සෙලිග්මා ආනන්ද දේව විජේසේකර මේ බඳු විශාරදයින් පරිේශකයන් මේව ගැන හරියට කතා කරලා තියෙනවා. මාව සුගතපාලද සිල්වා වාග් විද්‍යාඥයා මේ වැඩි කවි වැඩි ජනගී නැත්තම් වැඩි දරුණැලවිලි පවා එකතු කරලා තියෙනවා. කුච්චට මං රැජන කන්ුණා ඒ දුක්ගේ ගමන් කුච්චට මං රැජන කන්ුණා අන්දේ ගමන් කුච්චට මං රැජන කන්ුණා ඒ දුක්ගේ ගමන් කුච්චට මං රැජන කන්ුණා මර කොටාඩ මාඤ්ඤා මර මර කොටාඩ මාඤ්ඤා නිල්වඳුනා රිලා පතේ කොටාඩ මාඤ්ඤා මර මර කොටාඩ මාඤ්ඤා

කලා ශිල්ප ධර්ම ශාස්ත්‍ර විද්‍යා කියන මේ හැම විෂය ක්ෂේත්‍රයකටම මුල්ුණේ මානවයා ස්වභාව ධර්මයක් අතර වූ සංග්‍රාමයයි. ශෝකය නිසා ඇති වූ වේදයිතෙන් කලාව පහළ වූ බවද මානවයා කම්මැලිකමට ප්‍රතිකර්ම සොයා යෑම නිසා ශිල්ප බිහි වූ බවද අවිද්‍යාව හේතුවෙන් ධර්මයේ අවශ්‍යතාව ඇති වූ බවද මුග්ධත්වය මෝඩකම් වගේ දේවල් නිසා ඒවා නැසීමට ශාස්ත්‍රය ගොඩනගාගත් බවද ඇලීමෙන් හා ගැටීමෙන් විද්‍යාව බිහි වූ බවද කාලයක් තිස්සේ පිළිගන්නවා විවිධ බුද්ධිමත් උදවිය ඒ ගැන අදහස් පළ කරලා තිබෙනවා විශාරද නන්දාමාලනිය බොහෝ ගීත ගායනා කළා පුංචි කාලේ ඉඳලම ළමා පිටියේ ගුවන් විදුලියෙන් බිහි වුණු ඇය අවුරුදු 13 දී ගලන ගඟගේ ජීවිතයේ ගීතේ ගැයුවේ නාරද දිසාසේකර ගායකයාණන් සමග අපි උත්සාහ කරන්නේ නන්දාමාලිනියගේ මధుර කණ්ඨධ්වනිය කටහඬ නැත්තම් හැඟුම්බර ගායනය ඉරිදා සංග්‍රහයට මෙසේ ඉදිරිපත් කරන්නට Thank you. නැහි හිනෙහි සිහිල් සෙවන දුන් තුරුපත් හේමන්තයේ සුලං සමග පොරබැදුවා දැඩි කොටසින් පෙනෙයි දසත සැකිලි පෙළක් විලසින් අකලට ජරපත් කොහි ගියේද සංගවිලා නුඹ සමගින් ඒ තුරුපත් චලනීය විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ මහාචාර්ය විනේත්‍රු හින්දි භාෂා අධ්‍යනාංශේ විනේත්‍රුවරයා උපුල් රංජිත් විතාන හේවා ගමගේ විසින් ලියන ලද කවියක් තමයි මම ඒ කියුවේ. දිග කවි පෙළක්. එංගලන්තෙදි තමයි මේ කවි පෙළ ලියලා තියෙන්නේ. පෙර දිනයක වෙන්වීමේ සියලු දෙයින් සෙමෙන් සෙමෙන් පිවිදී යයි පුංචි කැකුළු නැක පාටින් පෙර දිනයක ගිය නුඹමද පිපියෙන්නේ මේ විලසින් පෙනෙන සියලු දෑම මායාව කිසිත කොඳුරයි ලෝදහමේ තතු කෙසේද සුබාදාම අපට කියයි හිමා නොවන ගමන කිමෙය එක පැහැරම වැටහියයි සීමාව දුටු දින මෙගමන නුඹද මමද එක්වීමයි මේ කවි පෙළ කියවද්දී එංගලන්තයේදී ලියන ලද කවියක් පසුව ගීයකට නැගුණා. ඒ ගීය ගැයුවේ එඩ්මන් වික්‍රමසේකර සංගීතවේදියා ගායන ශිල්පියා. ඒ ගීත රචනා කරේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර. Thank you. කනුපත් ගැලවිලා රාකුල සුළඟට නැවිලා විසිරී යනවා වීදී යනවා විසිරී යනවා වීදී යනවා වේදිහාද බලා සිටින්නේ කුඩා දේවිකා බලා සිටින්නේ කුඩා දේවිකා බලා සිටින්නේ කුඩා දේවිකා ගන්වන් පතිගැලවිලා සහ කුල සුළඟට නැවිලා විසිරී යනවා වීදී යනවා විසිරී යනවා වීදී යනවා ඒ දිහාද බලා සිටින්නේ කුඩා දේවිකා බලා සිටින්නේ කුඩා දේවිකා ගස් වැල් වල කුල ගැලවි බිමට වැටෙන්නේ වැටෙන වැටෙන කුල හැමතැන විසිරී යන්නේ ගස් වැල් වල කුල ගැලවි පැමිණේ ගන්වන් පත් ගැලවිලා ගාකුල සුරඟට නැවිලා විසිරී යනවා වීදී යනවා විසිරී යනවා වීදී යනවා මේ දිහාද බලා සිටින්නේ පුජා දේවිකා බලා සිටින්නේ පටිගත කිරීමේ තාක්ෂණය ඔස්සේ පටිගත කර අද ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රනීත් අභිසුන්දර. සංස්කරණය දමයන්ති කොළඹගේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංකේතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය තුෂාරා මිහිත දේවී දැත්තගේ